සිරිලක එකලු කළ අසිරිමත් පහන් ටැඹ. පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කිරීම. යෝ සත්තු කප්පෝ කල්යාණ මිත්තෝ මහා ඥානී ජිනත්‍රජෝ. සෝ ලංකා දීපමාගම්ම ජෝතයි බුද්ධ ශාසනං. තං වීතරාගං ලංකා දීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දන් උතුම් සම්බුදු පුත්‍රවන වූ අපට අනුබුදුරුවන බඳු වූ මහා නුවණැති කලනමිත් වූ යම් මහරහත් උතුමෙක් දඹදෙවින් මෙහි වැඩම කොට බුදු සසුන බැබලූ වෙහිද මුළු ලක්දිවම පැහැදුණු වීතරාගීව පිරිනිවන් වැඩි අපගේ මිහිඳු මුනිඳුට වඳිමි මම සාදරයෙන්. අසිරිමත් මිහිඳු චරිතාපදානයෙන් පිඳක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා දෙසිය දහ අට වසරක් ගත වූයේය. එකල්හි ලාභ සත්කාර හේතුවෙන් කසාවත් දරාගෙන බුදු සසුනට වැද සිටි අන්‍ය තීර්ථකයෝ උතුම් බුද්ධ වචනය කෙරසන්නට වූහ. මේ උවදුර වලක්වනු පිණිස දුරදක්නා නුවනැති මහරහත් වහන්සේලා තිස්ස නැමැති මහා බ්‍රහ්මරාජයෙකුට මනුලොව වඩින්නට ඇරයුම් කළාහ. ධර්මාශෝක නිරිඳුත් ඒ තිස්ස බ්‍රහ්මයා වූ අපගේ මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේත් එක්ව සිදු කරන ලද ශාසන සංශෝධනය නිසා සැට දහසක් වූ අන්‍ය තීර්ථකයෝ සසුනින් බැහැර කරන ලදහ. සිවුරු හරවන ලදහ. එකල්හි පිරිසිදු සංඝ්‍යා වහන්සේ සමගිව උපෝසිත කර්මය කළසේක. අපගේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ අනේක ගණනින් යුතු භික්ෂු සංඝයා අතරින් බිය තැති ගැනීම් රහිත වූ විශාරදභාවයට පත් වූ ෂඩ් අභිඥාලාබී සිව්පටි සම්බිධාලාබී රහත් භික්‍ෂූන් වහන්සේලා දහස් නමක් තෝරාගත් සේක. ඒ තුන්වන ධර්ම සංගායනාව පිණිසය. උන්වහන්සේලා විසින් දඹදිව පාටලී පුත්‍රයෙහි අසෝකාරාමයේදී තුන්වන ධර්ම සංගායනාව කරනු ලැබුවාය. ඒ සඳහා නව මාසයක් ගත විය. එකල්හි මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ උපසම්පදාවෙන් වස් සැත්තෑ දෙකක්ව සිටිසේක. සංගායනාව අවසන්හි වූ මහා පවාරණයහිදී මහා පෘථවිතොමු සාධකාර දෙන්නේක ලෙසින් කම්පා වූවාය. මේ වන විට අපගේ මිහිදු මහරහතන් වහන්සේද දහස් ගණනින් වූ සංග පිරිසට ධර්මය උගන්වමින් පාටලී පුත්‍රයෙහි වැඩහුන්සේක. මේ මිහිඳු මහරහතන් වහන්සේ දවස ජම්බුද්වීපයෙහි කතාවයි. මහ පිනැති මිහිඳු කුමරුන්ගේ උපත එකල දඹදිව බින්දුසාරි මහරජාණන් විසින් සිය වැඩිමහල් පුත් කුමර වූ අශෝක කුමරු හට යුව රජ තනතුරු පවරා අවන්ති රට බාර දෙන ලදී. ඒ අවන්ති රටට රාජකීය ගමන් යන අශෝක යුව රජු උජ්ජේනි නුවරට යන්නට පෙර වේදිස නගරයේ දේව සිටුවරයාගේ මාලිගාවේ නවතැන් ගත්තේය. ඒ දේව සිටුවරයාට දේවී නම් ඉතා ශෝභා සම්පන්න සිටුදියණියක් සිටියාය. දේවී කුමරිය දුටු සැනින් අශෝක යුවරජුහට ඈ පිළිබඳ සිත් ඇති වූයේය. තම සිතෙහි හටගත් කරුණ දේව සිටතුමාට දැනුම් දුන් විට ඔහු සිය දියණිය අශෝක යුවරජුහට සරණ පාවා දුන්නේය. අශෝක යුවරජු දේවි කුමරියත් සමග උජ්ජේනි හෙවත් උදේනි නුවරට වාසය පිණිස ගියේය. අශෝක යුවරජු නිසා දේවී කුමරියගේ කුසින් උදේනි නුවරදී ඉතා ශෝභා සම්පන්න වූ කුමරෙක් උපන්නේය. ඒ කුමරු මිහිඳු නම් විය. පුත්කුමරු ඉපදී දෙවසරක් ගිය තැන දේවී කුමරියට ඉතා සොඳුරු දියණියකුත් ලැබිනි. ඒ දියණිය සංගමිත්තා නමි. අශෝක යුවරජුහට පාටලී පුත්‍රයෙහි මහාරාජ පදවිය ලැබුණු කල්හි දේවී කුමරිය විසින් සිය දරු දෙදෙනා පාටලී පුත්‍රයෙහි අශෝක රජු වෙත පිටත් කොට යවන ලද්දාහ. ඈ වේදීස නගරයේ සිය සිටුමැදුරට පැමිණ වාසය කළාය. ධර්මාශෝක මහරජුගේ ශාසන උරුමය. නීග්‍රෝධ සාමනේර මහරහතන් වහන්සේ නිසා චණ්ඩාශෝකව සිටි අශෝක රජු ධර්මාශෝක බවට පත් වූයේය. ධර්මාශෝකයන් තුල බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රමාණාතික්‍රාන්ත ආදර භක්තියක් තිබුණි. හේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ධර්මස්කන්ධ 84000කින් යුක්ත බව අසා අසූ හාර දහසක් වෙහෙර විහාරයන්ගෙන් බුදු සසුන පුදන්නට සිතුවේය. ඒ විහාර සියල්ල පූජා කිරීම සිදුබූයේ එක් වේලාවකදීය. ධර්මාශෝකයන්ගේ චිත්ත ප්‍රසාදය පිණිස මහරහතන් වහන්සේලා විසින් ලෝක විවරණ පූජා නමින් ප්‍රාතිහාරයක් මගින් අශෝක නිරදුන්හට එක් තැනක සිට සියල්ල දකින්නට සලස්වන ලද්දේය. බුද්ධ කාලයේදීවත් අශෝකයන් තරම් ත්‍යාගශීලී දායකයෙක් නොසිටි බව අසා හේ මහා සතුටකට පත් වූයේය. එසේ වී නම් ස්වාමීනී මාවැන්නෙක් උතුම් බුදු සසුරෙහි දායාදය ලැබුවෙක් දැයි ධර්මාශෝක මහරජු මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් විමසා සිටියේය. එකල්හි මහරහතන් වහන්සේ ධර්මාශෝකයන්ගේ පුත්‍ර වූ මිහිඳු කුමරාගේත් දියණිය වූ සංගමිත්තා කුමරියගේත් නිවන් අවබෝධය පිණිස සසරෙහි රැස් කරන ලද මහා පින් බලය දැක ඔවුන් විසින් අනාගතයෙහි ගෞතම බුද්ධ ශාසනය බබලවන බවත් දැක. ඒ ශාසන භාරධාරී මහතෙරණුවෝ ධර්මාශෝක රජුහට මේ වදාළහ. මහරජතුමනි, ඔබ මහා ත්‍යාගවන්තයෙකි. එනමුදු උතුම් බුද්ධ ශාසනයෙහි දායාදය ලැබුවෙක් නොවේ. ඔබ සිව්පස පුදෙන දායකයෙක් පමණි. මහරජුනි, යමෙක් වනාහි තමන්ගේ පුත්‍රයකු හෝ දියණියක හෝ බුදුසසුනෙහි පැවිදි කරන්නේ නම් ශාසන දායාදය ලැබුවෙක් වන්නේ ඔහුය. හුදෙක් සිව්පස දායකයෙක් වූ අයෙක් සසුන් දායාදයකට හිමිකරුවෙක් නොවන්නේය. මෙවදන් ඇසූ ධර්මාශෝක නිරිඳුන් හට ගෞතම බුද්ධ ශාසනයෙහි දායාදේ ලැබීමට මහත් ආසාවක් ඇති වූයේය. මිහිඳු රාජපුත්‍රයාත් සංගමිත්තා රාජදියණියත් කැඳවා මෙය ඇසුවේය. කිම මාගේ දරුවෙනි තෙපි පැවිදිවන්නහුද. බුදු සසුනෙහි පැවිද්ද වනාහි ඉතා උත්තම දෙයකි. පියරජුගේ වචනය ඇසූ දරුවෝ මෙසේ පිළිතුරු දුන්හ. දේවයන් වහන්ස ඔබ වහන්සේ කැමති වනසයෙක් නම් අපි අද වුණත් පැවිදි වෙන්නට කැමතිවෙමු. ගෞතම බුදුසසුනේ පැවිදි බව ලැබීමෙන් අපටත් ඔබ වහන්සේටත් වන්නේ මහත් ලාභයකි. මිහිඳු කුමරුගේ පැවිද්ද. සිය සුළුපියාණන් වූ තිස්ස යුවරජු ධර්මාශෝක රජුගෙන් අවසරගෙන කලින්ම පැවිදි බවට පත් වූයේය. ඒ හේතුවෙන් මිහිඳු කුමරුද පැවිදිවීමෙහි බලවත් අපේක්ෂාවකින් පසුවිය. එසෙයින්ම සංගමිත්තා කුමරියගේ ස්වාමියාව සිටි අග්ගි බ්‍රහ්ම කුමාරයාද පැවිදි බවට පත් වූ බැවින් සංගමිත්තාවන්ගේ සිතෙහිද වූයේ පැවිදිවීමේ අපේක්ෂාවයි. ධර්මාශෝක රජු තිස්ස යුවරාජයන්ගේ පැවිද්ද නිසා හිස් වූ යුවරාජ පදවිය මිහිඳු කුමරුට පවරන්නට කැමති වූ නමුත් මිහිඳු කුමරුගේ පැවිද්ද ගැන වඩාත්ම සතුට වූයේය. බුද්ධි බලයෙන් හා රූප බලයෙන්ද බබලන මිහිඳු නැමැති ප්‍රිය පුත්‍රයාත් සංගමිත්තා රාජ දියණියත් මහත් ගරු සත්කාර සහිතව ගෞතම බුදුසසුනෙහි පැවිදි කරවන ලද්දාහ. අපගේ මිහිඳු කුමරුගේ පැවිදි වීමත් උපසම්පදා වීමත් එකම දිනයකදී සිදුවිය. සංගමිත්තාවටද පැවිද්ද සමග සික්කමානාවක් ලෙසින් ශික්ෂාපද සමාදන් වීමද එදිනම ලැබුණි. මිහිඳු කුමරු පැවිදිවන විට උපාධ්‍යායන් වහන්සේ වූවෝ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේය. මහාදේව තෙරුන් වහන්සේ කුමරු පැවිදි කළහ. මජ්ජන්තික තෙරුන් වහන්සේ උපසම්පදා කර්ම වාක්‍යය පැවසූහ. ඒ උපසම්පදා මාලකයෙහිදී මිහිඳු නැමැති නවක උපසම්පදාලාභී භික්ෂුව සතර පටිසම්භිදාලාභී මහරහතන් භික්ෂුවක් බවට පත්විය. සංගමිත්තාවන් පැවිදි වන විට ඇයගේ උපාධ්‍යාය භික්ෂුණිය වූවා ධම්මපාලා තෙරණියයි. ඇයගේ ආචාර්ය භික්ෂුණිය ආයුපාලී තෙරණියයි. ඒ සංගමිත්තාවෝ කිහිප දිනකින් උතුම් අරහත්වයට පත් වූවාය. මිහිඳු මහරහතන් වහන්සේ ධර්මය වනපොත් කරති. මිහිඳු මහරහතන් වහන්සේත් සංගමිත්තා රහත් භික්ෂුණියත් යන දෙදෙනා වහන්සේම ලංකාවේ බුද්ධ ශාසනය බබලවන්නට බොහෝසේ උපකාරී වූසේක. මෙතුමන් වහන්සේලා පැවිදි වෙද්දී ධර්මාශෝක රජු රාජාභිෂේකය ලබා වසර 6කි. ලංකා දවීපයම බුදුසසුනෙහි පහන් බවට පත් කළ දීපප්පසාධක වූ මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා තුන් අවුරුද්දක් සම්පූර්ණ වන විට සිය උපාධ්‍යාය වූ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ වෙතින් තුන් පිටකය මැනවින් කටපාඩම් කරගත් සේක. එකල සංගමිත්තා භික්‍ෂුණිය සඳරේකාවක් සෙයින්ද මිහිඳු භික්‍ෂුව හිරු මඩලක් සෙයින්ද සසුන් ගගනතලයෙහි දිලිහි ගියහ. අන්‍ය තීර්ථකයන් පැවිදි බව ලබා සසුන් අර්බුදය බිහිකළ වකවානුවෙහි ධර්ම සංගායනාවට කල් එළඹෙනතුරු මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ තමන් යටතේ සිටි සංඝ පිරිස පවරන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේටය. ලක්දිවට වඩිනාතුරු අප මිහිඳු මහරහතන් වහන්සේ සංගරුවනට අතිශයින් උපකාරී වූ සේක. ධර්මදූත සේවය පිණිස රටවල් නවයකට සංඝයා පිටත් කිරීම. ගෞතම බුදුසසුන බැබල වූ අපගේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ තුන්වන ධර්ම සංගායනාව સમાપ્ત කොට අනාගතයේ බුදුසසුන පිහිටන්නේ කවර ප්‍රදේශවලදයි නුවණින් බැලූසේක. එකල්හි උන්වහන්සේට වැටහි ගියේ ඈත පිටිසර රාජ්‍යයන්හි බුදුසසුන පිහිටන බවයි. තෝරාගත් ඒ ප්‍රදේශවලට ඒ ඒ රහතුන් වහන්සේලා බුදු සසුන පිටුවීම පිණිස පිටත් කරවන ලද්දාහ. කාශ්මීර ගන්ධාර රටට වර්තමාන ඇෆ්ගනිස්ථාන් මජ්ජන්තික මහරහතන් වහන්සේද මහිස මණ්ඩලයට මහාදේව මහරහතන් වහන්සේද වනවාස ප්‍රදේශයට රක්කිත මහරහතන් වහන්සේද අපරන්ත ප්‍රදේශයට යෝනික ධම්ම රක්කිත මහරහතන් වහන්සේද මහාරාෂ්ට්‍ර ප්‍රදේශයට මහා ධම්ම රක්කිත මහරහතන් වහන්සේද යෝනක රට හෙවත් ග්‍රීකයන් වසන රටට මහාරක්කිත මහරහතන් වහන්සේද හිමාල ප්‍රදේශයට මජ්ජිම මහරහතන් වහන්සේද සුවන්න භූමි රටට සෝන සහ උත්තර යන මහරහතන් වහන්සේලාද පිටත් කොට යවන ලත්තාහ. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු තම ශිෂ්‍ය භික්‍ෂූන් වන ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල නැමති රහතන් වහන්සේලා අමතා ඔබවහන්සේලා ඉතා රම්්‍ය වූ ලංකාදීපයට වැඩමකොට ඉතා සොඳුර වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවන්නට ඕනෑය කියා එකී මහරහතන් වහන්සේලා පිටත් කොටය වන ලද්දාහ. එකල්හි මහානුවනැති මිහිඳු මහරහතන් වහන්සේ උපසම්පදාව ලබා දොළොස් වසරකි. උපතින් තිස් දෙවසරකි. වේදීස ගිරිහෙවත් සාංචියයට වැඩම කිරීම. මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුසසුන කෙරෙහි ලංකාදීපවාසීන් පහදවනු පිණිස සුදුසු කල් බලා සිටසේක. ලංකාවේ දැන් සිටින මුටසීව රජු ඉතා මහලුය. ඔහුගේ පුත්‍ර වූ දේවානම්පියතිස්ස කුමරු ඊළඟට ලංකාවෙහි රජ බවට පත්වේවායි අදිෂ්ඨාන කළසේක. ලංකා රාජ්‍යයෙහි අලුත් රජෙක් බිහිවනතුරු ඒ කාලය අතර සිය ඥාතීන් දකින්නට අදහස් කළ මිහිඳු මහරහතන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේත් සඟරුවනත් වැඳ අවසරගෙන සිය පියාණන් වූ ධර්මාශෝක මහාධිරාජයාටත් දැනුම් දුන් සේක. ඉක්බිති, ඉට්ටිය, උත්තිය, සම්බල, බද්ධසාල යන රහත් භික්‍ෂූන් සතර නමත් ෂඩ්ඩභිඥාලාභී සුමන නැමැති මහා ඉර්ධිමත් සාමණේර රහත් නමද කැටුව ඥාති සංග්‍රහය පිණිස රජගහනුවර සිට දක්ෂිනාගිරි ජනපදයට වැඩිසේක. ඉල්මස සිට බක්මස දක්වා පාගමනින් වැඩි ඒ ගමනට හය මාසයක් ගත විය. සිය මෑණියන් වූ දේවී කුමාරියගේ නගරය වන වේදේශගිරියට වැඩිසේක. එකල්හි මෞදේවිය සිය පුත්‍රයන් වහන්සේ ඇතුළු සංඝ පිරිස මහත් ගෞරවයෙන් පිළිගත්තාය. ප්‍රනීත දන්පැන් වළඳවා තමන් විසින් කරවන ලද සොඳුරු වේදේශගිරි විහාරය පිහිටි පර්වතයට වැඩම කරවූහ. ඒ වේදේශගිරි විහාරය අද හඳුන්වන්නේ සාංචිය යන නමිනි. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩවිසූ කුටිය අදටත් එහි ඇත්තේය. මිහිඳු මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානයන් මිහිඳු මහරහතන් වහන්සේ විසින් අධිෂ්ඨාන කරන ලද සියලු කරුණු ඒ අයුරින්ම සිදු වූයේය. වේදීසගිරියෙහි වැඩහුන් උන්වහන්සේ මෙසේ අදිෂ්ඨාන කොට වදාළසේක. මාගේ පිය රජුගේ මෙහෙයවීමෙන් දෙවන පෑතිස් මහරජුට සිදු කෙරෙන දෙවැනි අභිෂේකෝත්සවය ඒ අයුරින්ම සිදු වේවා. පිය රජු විසින් යවන දූතයන්ගෙන් තුනුරුවන්ගේ ගුණ ඒ රජතුමා අසා දැනගනීවා. ලබන පොසොන් පොහෝදා ඒ දෙවන පෑතිස් රජු ලක්දිව අනුරපුරයේ මිස්සක පව්වට නගීවා. එදවසෙහිම අපිදු උතුම් ලංකාද්වීපයට යන්නෙමු. එකල්හි සත්දෙව් රජු අපගේ මිහිදු මහරහතන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියේය. ස්වාමීනි ලංකාවාසීන් උතුම් බුදු සසුනෙහි පැහැදවීම පිණිස එහි වඩිනු මැනව. ඔබ වහන්සේ විසින් ලක්තිව බුදු සසුන පිහිටුවන බවට අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා අවස්ථාවේදී වදාළසේක. බුදු සසුන කෙරෙහි ලක්දිව පහදවාලීමට අපිද ඔබ වහන්සේලාට උපකාරී වන්නෙමු. මිහිඳු මහරහතන් වහන්සේගේ මෑණියන්ගේ සොයුරියගේ දියණියකට බණ්ඩුක නමින් පුත් කුමරෙක් සිටියේය. මිහිඳු මහරහතන් වහන්සේ සිය මෑණියන් වූ දේවී කුමරියට වදාළ ධර්මයට සවන් දුන් බණ්ඩුක කුමාරයා අනාගාමී ඵලයට පත්ව අපගේ මහරහතන් වහන්සේ ළඟම වාසය කළේය. උත්තම ශ්‍රී මහින්දා ගමනය. මිහිඳු මහරහතන් වහන්සේ වේදේශගිරියෙහි වාසය කොට පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක සිය ශිෂ්‍ය භික්ෂූන් රහත් සතර නමත් සුමන නැමැති මහරහතන් වහන්සේත් බණ්ඩුක උපාසකත් කැටුව ඥාතීන් කෙරෙහි කිසිදු බැඳීමක් නැතිව වේදේශගිරි විහාරයෙන් අහසට පැන නැග්ගසේක. ඒ ගමනට බණ්ඩුක උපාසක කැඳවා ගත්තේ තමන් මනුෂ්‍යයන් බව ලංකාවාසීන්ට පෙන්වාදීම පිණිසයි. එදා ඒ පිරිවර සමගින් මිහිඳු මහරහතන් වහන්සේ අපගේ ලංකාද්වීපයට වැඩමකොට මිස්සක පව්වෙහි ඉතා සිත් කලු උතුම් වූ අම්බස්තලයෙහි වැඩසිටි සේක. මුව දඩය මේ ගිය දෙවන පෑතිස් රජු. එවකට අප රටෙහි රජු වූ දෙවන පෑතිස් නිරිඳු ඒ පොසොන් පොහෝදා අනුරපුර නගරවාසීන්ට ජල ක්‍රීඩෝත්සව කරන්නට නියම කළේය. එසේ නියම කොට තමා මුව දඩයමට ගියේය. පාගමනින් දුවගෙන යන ඒ ගමනට සතලිස් දහසක් මිනිස්සු පිරිවර වූහ. එකල්හි ඒ පර්වතයෙහි අධිග්‍රහිත දේවතාවෙක් රහතන් වහන්සේලාව රජතුමාට පෙන්වාදීම පිණිස ගෝනෙකුගේ වේශයක් මවාගෙන තන පඳුරක් කමින් සිටිනාකාරයක් පෙන්නුම් කළේය. ගොදුරු කණ නිසාවෙන් වටපිට බලන්නට ප්‍රමාද වී සිටි සතෙකුට ඊතලයෙන් විදීම නුසුදුසයයි සිතූ දෙවන පෑතිස් රජු දුන්නේ ලනුව ගස්සා ශබ්ද කළේය. ගෝනා පර්වතය දෙසට පැනදිව්වේය. රජු සතා ලොහු බැඳගියේය. ගෝනා රහතන් වහන්සේලා වැඩසිටි තැනට ගොස් නොපෙනී ගියේය. එකල්හි මිහිදු මහරහතන් වහන්සේ තමන් වහන්සේව පමණක් පෙනෙන්නට අධිටන් කළසේක. එසේ අදිටන් කරන ලද්දේ අහඹු ලෙස පැවිදි බොහෝ දෙනෙකෝ එක්වර දකින්නට ලැබුණොත් රජතුමා බියට පත්වේවි යන කරුණ නිසාය. රජතුමා රහතන් වහන්සේව දුටු පමණින් පියට පත් වූයේය. එවිට අප මිහිඳු මහරහතන් වහන්සේ තිස්සයිනි එන්න කියා වදාලසේක. තිස්සයිනි කියා රජුහට නමින් කතා කළ නිසාවෙන් රජු සිතුවේ මේ නම් යක්ෂයකි කියාය. ඔබ කවුරුන්ද අපි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. මහරජුනි, අපි ශ්‍රමණයෝ වෙමු. ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝය. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණියෙමු. මෙය ඇසූ රජුගේ සිතෙහි බය නැති වූයේය. සිය මිත්‍ර දම්සෝ නිරිඳුන් විසින් එවන ලද හසුනෙහි තිබූ කරුණ මතකයට පැමිණියේය. මේ වනාහි ඒ ශ්‍රමණයෝමය කියා නිශ්චයකට පැමිණියේය. මානාගෙන සිටි ඊතල පසකටලූ දෙවන පෑතිස් රජු මිහිඳු මහරහතන් වහන්සේ වෙත පැමිණියේය. උන්වහන්සේ සමග කතාබස් කොට ළඟින් වාඩි වූයේය. එසැනින් රජුගේ රාජපුරුෂයෝ අවුත් වටින් පිරිවෙරාගත්හ. අප මහරහතන් වහන්සේද තමන් සමඟ පැමිණි ඉතිරි සයදෙනා පෙනෙන්නට සැලැස් වූ සේක. ඒ පිරිසදුටු රජතුමා මේ පිරිසාවේ කවදා දැයි ඇසුවේය. මේ පිරිසද මා සමක පැමිණියේය. මේ බඳු යතිවරයන් වහන්සේලා තවත් දඹදිව සිටිද්ද. එසේය මහරජුනි දඹදිව කසාවත් පෙරවූ මේ බඳු ශ්‍රමණයන්ගෙන් බබලයි. ත්‍රිවිද්‍යාලාභී මහා ඊර්දිමත් රහතුන්ගෙන් පිරී තිබේ. එතකොට ඔබ වහන්සේලා මෙහි වැඩියේ කුමකින්ද? මහරජුනි අපි ගොඩබිමින් නොආවෙමු. දියනුත් නොආවෙමු. එකල්හි එසේනම් මුන්වහන්සේලා අහසින් වැඩියාහු යයි රජු තේරුම් ගත්තේය. කරුණුකාරණා වීමන්සනයෙහි රජුගේ ඥානවන්ත භාවය විමසීම පිණිස මිහිදු මහරහතන් වහන්සේ ඔහුගෙන් ප්‍රශ්න අසා වදාළහ. රජතුමාද ඒ ඇසු ඇසු හැම ප්‍රශ්නයකටම නිසි පිළිතුරු දුන්නේය. අඹ පැනය. රජතුමනි මේ වෘක්ෂයේ නම කුමක්ද? මේ වෘක්ෂය අඹ නම් වේ. මේ අඹරුක හැර තවත් අඹ ගස් තිබේද? එසේය තව බොහෝ අඹ ගස් ඇත්තේය. මේ අඹ ගසත් හැර ඒ අඹ ගසුත් හැර තවත් වෘක්ෂයෝ තිබෙද්ද. එසේය බොහෝ වෘක්ෂයෝ තිබෙති. හැබැයි ඒවා අඹ නොවේ. ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් අත්හල විට වෙනත් ගස් තිබේද. ඇයි ස්වාමීනි මේ අඹරුක? මහරජනි තොප නුවණ ඇත්තේකි. ඥාති ප්‍රශ්නය. මහරජනි තොපට නෑයෝ සිටිද්ද? එසේය බොහෝ නෑයෝ සිටිති. රජතුමනි නොනෑයෝ සිටිද්ද. එසේය නොනෑයොත් බොහෝ සිටිති. රජතුමනි ඒ නෑයොත් නොනෑයොත් අත්හල විට තව කවුරුවත් සිටිද්ද. ඇයි ස්වාමීනි මම මැනවි රජතුමනි තෙපි නුවණැතියකි. දෙවන පෑතිස් රජු තෙරුවන් සරණ යයි. මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජු නුවනැතියෙක් බව වටහා ගත්සේක. නුවනැත්තෙකුටම හොබනා වූ චූලහත්ති පදෝපම සූත්‍රය ඔහුට දේශනා කළ සේක. ඒ දෙසුම අවසානයෙහි පිරිවර සතලිස් දහසක් සමඟ දෙවන පෑතිස් රජු උතුම් තෙරුවන් සරණෙහි පිහිටියේය. ඒ සවස්යාමයෙහි වැලදිය යුතු රාජපෝජන පිළියලකොට රජුවතට ගෙනේන ලදී. චූලහත්ති පදෝපම සූත්‍රයෙහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණවරු විකාල භෝජන නොවලඳන්නාහයයි රජතුමා දන්නේය. නමුත් මේ පිරිස ආගන්තුක නිසාවෙන් ඇසීම යුතුයකමක් යයි සිතා දැන්පත් වළඳිනසේකදැයි අසා සිටියේය. රජතුමනි දැන් අප බත් වළඳින වේලාව නොවේ කියා මහරහතන් වහන්සේ පිළිතුරු දුන්සේක. එකල්හි දෙවන පෑතිස් රජු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට දන් වැලඳීමේ කැප වේලාව ගැන උන්වහන්සේගෙන් විස්තර වශයෙන් අසා ගත්තේය. එසේනම් ස්වාමීනි අපි නගරයට යමු නේද? රජතුමනි, ඔබ යනු මැනව. අපි මෙහිම වාසය කරන්නෙමු. එසේනම් මේ කුමාරයා අප සමග යන්නට පැමිණේවා. රජතුමනි, මේ කුමරු බුදුසසුන ගැන මැනවින් දන්නා කෙනෙකි. දැන් සිටින්නේ පැවිදිවීමේ අපේක්ෂාවෙනි. අපි දැන් මොහුව පැවිදි කරන්නෙමු. එනිසා රජතුමනි ඔබතුමා යනු මැනව. එසේනම් ස්වාමීනි හෙට උදෑසන රථය එවන්නෙමි. නුඹ වහන්සේලා ඒ රථයෙන් නගරයට වඩිනු මැනව. කියා දෙවන පෑතිස් රජු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට වන්දනා කොට බණ්ඩුක කුමාරයාව පසෙකට කැඳවා ගත්තේය. මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ විස්තර ඇසුවේය. කුමාරයා සියලු විස්තර පැහැදිලි කර දුන්නේය. මිහිඳු මහරහතන් වහන්සේ හා ධර්මාශෝක රජුන් සමග ඇති සම්බන්ධයද දැනගත් දෙවන පෑතිස් රජු සිය රටවාසීන් හට එයින් යහපත වන බව දැන අතිශයින්ම සතුටට පත් වූයේය. ලක්දෙරණෙහි පළමුුව රහත් වූසේක් බණ්ඩුක මහරහතන් වහන්සේය. මිහිඳු මහරහතන් වහන්සේ ඒ ගම් සීමාවේදී ඒ සඟ පිරිස අත්තරදීම බණ්ඩුක කුමාරයා පැවිදි කළසේක. උපසම්පදා කළසේක. පැවිදි උපසම්පදාව ලද සැනින් බණ්ඩුකයන් වහන්සේ අර්හත්වයට පත් වූසේක. සුමන රහතන් වහන්සේ දෙවියන්ට බණ ඇසීමට ඇරයුම් කරති. එකල්හි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් අමතා වදාළසේක. සුමනයිනි, දැන් බණ ඇසීමට කාලයයි. එය හඬ නගා දැනුම් දෙව. ස්වාමීනි, කොපමණ දුරක් දක්වා හඬ නගා අස්වන්ටද? මුළු තම්බපන්නියටම ඇසෙන්නට හඬ නගව. එකල්හි සුමන සාමණේරයන් වහන්සේ සිය ඊර්ති බලයෙන් මුළු ලක්දිවට ඇසෙනසේ හඬ නගා බණ ඇසීමට කාලය දැනුම් දුන්හ. එවිට ඊට බටහිර පැත්තේ නාග පොකුණ අසල වාඩි වී බොජුන් වළඳමින් සිටි දෙවන පෑතිස් රජුට සුමන සාමණේරයන් ඊර්තියෙන් කළ ഘോഷාව ඇසී අපගේ මහරහතන් වහන්සේ වෙත ඇමතියන් යව්වේය. ඔවුන් ගොස් කිසියම් කරදරයක් දැයි ඇසුවේය. කිසි උපද්‍රවයක් නැති බවත් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වචනයන් අස්වන්නට කාලය බව දෙවියන්ට හඬ නගා දැනුම් දීමක් කළ බවත් අප මහරහතන් වහන්සේගෙන් පිළිතුරු ලැබුණි. බොහෝ දෙවිවරු මඟඵල ලබති. සාමණේරයන් වහන්සේගේ දැනුම් දීම ඇසූ භූමාටු දෙවිවරුද එයම හඬ නගා දැනුම් දුන්හ. මෙසේ අනුක්‍රමයෙන් දැනුම් දීමේ ශබ්දය බඹලව දක්වා පැතිර ගියේය. එකල්හි මහා දෙව් පිරිසක් රැස් වූහ. ඒ රැස් වූ මහා දෙව් පිරිසට අපගේ ධර්ම සේනාධිපතින් වහන්සේ විසින් වදාරණ ලද දෙසුමක් වන සමචිත්ත පරියාය සූත්‍රය මුල් කොට මිහිඳු මහරහතන් වහන්සේ දම් දෙසූසේක. බොහෝ දෙවිවරු බනාසා මගඵල ලැබූහ. දිව්‍ය නාග දිව්‍ය ගරුඩ ආදී සත්වයෝද තෙරුවන් සරණේ පිහිටියාහ. සාරිපුත්තයන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව පදාළ අවස්ථාවෙහි රැස් වූ දෙව්පිරිස සෙයින් එදා අම්බස්තලයෙහිදීද බොහෝ දෙව්පිරිස් රැස් වූහ. සිල් සුවඳ පැතිර වූ මහරහතන් වහන්සේලා. පසුවදා දෙවන පෑතිස් රජු තෙරුන් වහන්සේලා වැඩමවීමට රථය පිටත් කළේය. රියදුරා එතනට ගොස් රථයට ගොඩවනු මැනවයි කියා කීකල්හි අපි රථයට ගොඩ නොවන්නෙමු. ඔබ යනු මැනව. අපි පසුවෙන්නෙමු කියා රියදුරාව පිටත්කොට අපගේ ඉර්ධිමත් රහතන් වහන්සේලා අහසට පැන නැග්ගසේක. නගරයට නැගෙනහිරින් පොළවට බැස්සසේක. ඒ ස්ථානයට පටමක චෛත්‍යයයි කියනු ලැබේ. දෙවන පෑතිස් රජුගේ අන්තප්පුරයෙහි බිසෝවරුන්ටද රජුගෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ අසන්නට ලැබුණේය. ඔවුන්ටද තෙරුන් වහන්සේලා බැහැදැකීමේ කැමැත්ත ඇතිවිය. රජතෙමේ රාජමන්දිරය තුළ රම්ය වූ මණ්ඩපයක් කරවා සුදුවත් අතුරා මලින් සරසවා බොහෝ වටිනා සුකෝපභෝගී ආසන පිළියෙල කළේය. මාලිගාවෙහි ඇති උසස් ආසනවල තෙරුන් වහන්සේලා වැඩහිතිද්දෝ හෝයි සැකයෙන් පසු වූයේය. රියදුරා රථය ආපසු පදවාගෙන එද්දී පටමක චේතිය පිහිටි තැන වැඩහුන් තෙරුන් වහන්සේලා නගරයට වඩිනු පිණිස දෙව්ර වසා සිවුර පොරවනු දැක අතිශයින් විස්මයට පත් වූයේය. තෙරුන් වහන්සේලා රථයෙන් නොවැඩි බවත් තමා එන්නට පෙර වැඩමවා ඇති බවත් රජුට තැනුම් දුන්නේය. එය ඇසූ රජතුමා රාජකීය පුටුවල උන්වහන්සේලා අසුන් නොගනිත්‍යයි සැක කළේය. අසුන් පැනවීමේ නිමිත්ත. එසේනම් යහපත් ආකාරයෙන් බුබුතුරුණු වෙලා අසුන් පනවව කියා රජු නියෝග කළේය. රහතන් වහන්සේලා පිළිගැනීමට පෙර ගමන් කොට ආදරයෙන් වන්දනා කොට මිහිඳු මහරහතන් වහන්සේගේ අතින් පාත්‍රය ගත්තේය. තෙරුන් වහන්සේලා උදෙසා රජකෙදර පනවා ඇති ආසන දුටු නිමිතිකරුවෝ මෙසේ කීහ. මුන්වහන්සේලා විසින් මේ මහ පොළව ගන්නා ලදී. මුන්වහන්සේලා ලංකාවේ ස්වාමිවරු බවට පත්වන්නාහ යනුවෙනි. රජ්ජුරුවෝ රහතන් වහන්සේලාට ගරුසරු දක්වමින් වඩමවා අවුත් ආසනවල වැඩහිඳුවාලූහ. ලක්වැසි පිනැතියන් මගඵල ලැබූ පළමු දෙසුම. එදින දන් වැළඳීමෙන් පසු මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසූ සේක. ඒ දහම ඇසීමට රජුගේ බාල සොහොයුරකු වන මහානාගයුව රජුගේ බිසව වන අනුලාදේවිය ප්‍රමුඛ පන්සියයක් කාන්තාවෝ පැමිණ වාඩි වී සිටියහ. මිහිඳු මහරහතන් වහන්සේ පව්කොට දුක්විඳින සත්වයන්ගේ විස්තර ප්‍රේත වස්තුවෙනුත් පින්කොට දෙව්ලොව ඉපද සැපවිඳින සත්වයන්ගේ විස්තර විමාන වස්තුවෙනුත් වදාළසේක. සසර දුක අවසන් කිරීමට ඇති එකම උපාය චතුරාරි සත්‍ය අවබෝධය බව පෙන්වාදීම පිණිස සච්ච සංයුත්තය වදාළ සේක. ඒ දෙසුම අවසානයෙහි සියලු කාන්තාවෝ සෝවාන් ඵලයට පත් වූහ. පොදු ජනයාද මඟඵල ලබයි. රහතන් වහන්සේලාගේ ගුණසුවඳ අනුරපුරය සිසාරා විහිද ගියේය. නුවර වැස්සෝ මිහිදු මහරහතන් වහන්සේ බැහැ දකින්නට රැස්වෙන්නට පටන් ගත්හ. රාජ දොරටුව අභියසට පැමිණි ඔවුහු ගෝෂා කළහ. එකල්හි දෙවන පැතිස් රජු නගරවාසීන්ට බණ ඇසීම පිණිස ඇත්හල සෝදවා උඩුවියන් බැඳ සරසවා සංඝයාට ගැලපෙන අයුරින් ආසන පනවන ලද්දේය. එකල්හි මිහිදු මහරහතන් වහන්සේ දේවදූත සූත්‍රය වදාළ සේක. දම් දෙසුම අවසානයෙහි ඒ පැමිණ සිටි පිරිස අතරින් දහසක් දෙනා සෝවාන් පලයට පත් වූහ. මේ දෙසුම්වලදී මිහිඳු මහරහතන් වහන්සේ ධර්මය විස්තර කොට වදාලේ දීප භාෂාවෙනි. නැවතත් ජනයා මගඵල ලබයි. පිළියෙල කරගත් ඇත්හලෙහිද පැමිණෙන්නා වූ ජනයාට ඉඩ කඩ මදි විය. එකල්හි දෙවන පෑතිස් රජු සිහිය සෙවන ඇති නන්දන වනයෙහි රහතන් වහන්සේලා උදෙසා අසුන් පනවන ලදී. නගරවාසී කුලකාන්තාවෝ බණ ඇසීමට රැස් වූහ. මිහිදු මහරහතන් වහන්සේ බාලපණ්ඩිර සූත්‍රය වදාළ සේක. දහම් මැසූ දහසක් කාන්තාවෝ සෝවාන් ඵලයට පත් වූහ. මහමෙවුනා උයන බුදු සසුනට පිදේ. නන්දන වනයේ ගත කරද්දී සවස් වී ගියේය. රහතන් වහන්සේලා යලිත් මිස්සක පව්ව දෙසට වඩින්නට සූදානම් වූහ. දෙවන පෑතිස් රජු වහා පැමිණියේය. ස්වාමීනි, දැන් සවස් වී ඇත්තේය. පර්වතයට සෑහෙන්න දුරද ඇත්තේය. මේ නන්දන වනෝද්‍යානයෙහි ගත කිරීම පහසු නොවේද? මහරජ, මෙය නගරයට ඊට ආසන්නය. පැවිද්දන් වූ අපට නුසුදුසුය. එසේනම් ස්වාමීනී මහමෙවුනා උයන වනාහි නගරයට දුරද නැත ළඟද නැත. රම්්‍ය සෙවනින් යුක්තය. මිහිරි ජලයෙන් යුක්තය. ඔබ වහන්සේලා එහි විසීමට රුචිවෙත්වා. එහි නැවතුන මැනව. එකල්හි අපගේ මිහිදු මහරහතන් වහන්සේ මහමෙවුනා උයනෙහි නවාතැන්ගත් සේක. උන්වහන්සේලා නැවතී සිටියාහු කොළොම් ගඟාසබඩය. එතැන හඳුන්වන්නේ නිවන්තක චේතිය නමිනී. පසුව දෑ උදෑසන රජතුමා මල් ගෙන්වාගෙන ඇවිත් රහතන් වහන්සේලා වන්දනාකොට මලින් පූජා පැවැත්වූයේය. කිම ස්වාමීණී සැපසේ වාසය කලාහුද මහමෙවුණාවයන පහසු තැනක්ද එසේය රජතුමනි සැපසේ වාසය කළෙමු. මහමෙවුණාවෙන ශ්‍රමණයන් වහන්සේලාට පහසුවෙන් වාසය කළ හැකි තැනකි. ස්වාමීනි සංඝයා වහන්සේට ආරාම පිළිගැනීම කැපද. මහරජුනි භාග්‍යවතුන් වහන්සේ සංඝයා වහන්සේට ආරාම පිළිගැනීමට අවසර දුන් සේක. කැප අකැපදේ පිළිබඳ වටහා ගැනීමෙහි දක්ෂ වූ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ රජකහනුවර බිම්බිසාර මහරජුගේ වේළුවනය පිළිගත් කතාව දෙවන පෑතිස් රජුට පැහැදිලි කළ සේක. එකල්හි දෙවන පැහැතිස් රජු රන් කෙන්ඩියගෙන මේ මහමෙවුණා උයන සංඝයාට පූජා කරමී කියා මෙහිදු මහරහතන් වහන්සේගේ අත් පැන්වත් කොට පූජා කළේය. ඒ පැන් මිහිතලේ මත වැටෙද්දී පොළව කම්පාවට පත් වූයේය. කිම්ම ස්වාමීනි මහපොළව කම්පා වූවා නොවේද. එසේ රජතුමනි ගෞතම බුදුසසුන ලක් පොළොව තලයෙහි පිහිටියේය. අනුලා බිසව පැවිදි බව ඉල්ලයි. එකල්හි අනුලාබිසව පන්සේයක් ස්ත්‍රීන් සමඟ පැමිණ අප රහතන් වහන්සේලා වන්දනා කොට සිටියාය. මිහිදු මහරහතන් වහන්සේ වදාළ දම් දෙසුම අසා ඒ සියල්ලෝම සකෘදාගාමී ඵලයට පත් වූහ. පන්සියයක් ශ්‍රීන් සමඟ එක් වූ අඳුලාබිසව දෙවන පැතිස් රජුට මෙය පවසා සිටියාය. දේවයන් වහන්ස අපිත් පැවිදිවීමට කැමැත්තෙමු. රජතුමා මහරහතන් වහන්සේට මෙසේ පැවසුයේය. ස්වාමීනි මේ කාන්තාවන් පැවිදි කරන සේක්වා. රජතුමනි ශ්‍රීන් පැවිදි කරන්නට අපට කැප නැත. එසේ නමුදු පාටලීපුත්‍ර නගරයෙහි මාගේ නැගනිය සිටී. ඕ භික්‍ෂුණියකි. ධර්ම විනය පිළිබඳ බහුෂෘත නැත්තියකි. ඕ නමින් සංගමිත්තාය. රජතුමනි අප භාග්‍යවතුන් වහන්සේගේ විජාශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාකා වහන්සේත් රැගෙන එසේම උතුම් භික්‍ෂුණීන් වහන්සේලා මෙහි වඩිනසේක්වායි අප පිය රජු සමීපයට සංදේශයක් යවනු මැනවී. ඒ ස්තවිරාවෝ මේ කාන්තාවන් පැවිදි කරන්නාහ. මිහිදු මහරහතන් වහන්සේ ලක් මිහිමඩල සොලවති. දෙවන පැතිස් මහරජු තමන්ට ලැබුණු පිච්චමල් බඳුනක් මිහිඳු මහරහතන් වහන්සේට පිළිගැන්නුවේය. උන්වහන්සේ එයින් දෝතට මල්ගෙන පහත සඳහන් තැන්වලට දමද්දී මහ පොළව කම්පාවට පත්විය. සංඝයාගේ සීමා මාලකයේ පිහිටෙන තැන, ගිනිහල්ගේ පොකුණ පිහිටින තැන, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින තැන, උපෝසථාගාරයේ පිහිටෙන තැන, සංඝලාභය බෙදෙන තැන චතුශාලා නම් වූ සංඝයාට දන් බෙදෙන තැන එමෙන්ම ස්වර්ණවාලී මහසෑ රජුන් පිහිටන තැනදී සපුමල් විසිරුවද්දී මහ පොළව කම්පා වූයේය. හිඳු මාහිමියෝ පෙළහර පානාසේක. මිහිඳු මහරහතන් වහන්සේ අඹරු පහකින් වට වූ පංචම්බ මාලකේ නම් වූ තැන වැඩ සිටින කලෙහි රජතුමාට රන්වන් මිහිරි අඹ ගෙඩියක් ලැබුණේය. රජතුමා විසින් එය මිහිඳු මහරහතන් වහන්සේට පිළිගන්වන ලදී. උන්වහන්සේ එය වැළඳූසේක. වළඳා අවසන්හි එඹ අඹ ඇටය එතන රෝපණය කරනු පිණිස රජතුමාට දුන්සේක. රජතුමා සියතින්ම අඹ ඇටය රෝපණය කළේය. ඉක්බිදි මහරහතන් වහන්සේ ඒ මතට සිය දෝත සේදූසේක. අසිරියකි. සැනකින් අංකුරයක් මතුවිය. කෙමෙන් කෙමෙන් අතුපතර විහිදී ගොස් ගෙඩි පිරී ගිය මහා අඹරුකක් දිස්විය. මේ පෙළහරදුටු රජු සහිත පිරිස විස්මයෙන් ඇලලී ගියහ. එකල්හි මිහිදු මහරහතන් වහන්සේ එතැනට සමන් මල් අටමිටක් විසිර වූසේක. මහපොළව කම්පා වූයේය. එයට හේතු වෑසූ කල්හි රජතුමනි මේ ස්ථානයෙහි සංඝයාට ලැබෙන බොහෝ ලාභයන් සමගිව රැස්ව පොදුවේ සංඝයා වෙත පූජා කරනු ලබයි. රුවන්වැලි මහසෑ පිහිටන භූමියට තෙරණුවෝ වඩිති. එහි කකුද නමින් කුඩා වැවක් තිබුණේය. ඒ අසල තරමක උස් කඳු ගැටයකි. මිහිඳු මහරහතන් වහන්සේ එතැනට වැඩම කොට සපුමල් අටවිටක් විසිරුවා හලසේක. සැනකින් මහා පෘථුවිය කම්පා වූවාය. රජු විසින් ඒ පෘථුවි කම්පනයෙහි හේතු ආසන ලදී. එකල්හි මිහිඳු මහරහතන් වහන්සේ මෙසේ වදාළසේක. රජතුමනි, මෙතන මහපින් බිමකි. පෙර වැඩහුන් කකුසඳ කෝණාගමන කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලාද ලක්දිව වැඩි ගමනේදී මෙතැනට වැඩිසේක. මෙතැන වැඩහිඳ දන් පැන් වැළඳූසේක. අප භාග්‍යවතුන් වහන්සේද මෙතැනට වැඩමකොට අනාගත සම්බුදු සසුන පිණිස මෙතැනදී නිරෝධ සමාපත්තියෙන් වැඩහුන්සේක. පෙර බුදුවරයන් වහන්සේලා විසින්ම මෙසිරිලක බුදුසසුන පිහිටුවන ලදී. එනමුදු අප භාග්‍යවතුන් වහන්සේ මෙසිරිලක වඩින සමයෙහි මෙහි මිනිස් වාසයක් නොතිබුණේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේගේ මැදිහත්වීමෙන් බුදුසසුන පිහිටුවීම නොවුනේය. මහරජ මෙහි ස්වර්ණමාලී නමින් මහසෑයක් පිහිටන්නේය. ඒ මහසෑයෙහි අප භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වච්ච ධාතුන් වහන්සේලා නිදන් කරවන්නාහ. එමෙන්ම ඒ මහසෑය එක්සිය විසිරියනක් උසට ඉදිවන්නේය. එසේනම් ස්වාමීනී මම් මෑ ඒ මහසෑය කරවමි. නැත රජතුමනි ඔබ විසින් කළ යුතු බොහෝ කටයුතු ඇත්තේය. ඔබගේ සොයුරොකු වන මහානාගයුව රජුහට පුත්කුමාරයෙක් උපදින්නේය. ඔහු යටාලක තිස්ස නමින් රජවන්නේය. ඒ යටාලක තිස්ස රජුහට ගෝඨාභය නමින් පුත්කුමරෙක් උපදින්නේය. ඒ ගෝඨාභය රජවන්නේය. ඒ රජුට කාවන්තිස්ස නමින් උපදුන පුත්කුමරා රජවන්නේය. ඒ කාවන්තිස්ස රජුට මහපිනැති ගාමිණී අභය නමින් පුත්කුමරෙක් උපදින්නේය. හේ මහා තෙදින් යුතුය. පුණ්‍ය 이르තිහෙන් යුතුය. සූරවීර පරාක්‍රමයෙන් යුතුය. එකල ලක්තිව පහළවන පරසතු වියවුල් පහකොට මෙතැන්හි රන් මැලි මහසෑය කරවන්නේය. එකල්හි දෙවන පෑතිස් රජු මිහිදු මහරහතුන්ගේ වචනයන් ගල් ටැඹගලියවා එතැන පිහිටුවීය. මිහිදු මහරහතන් වහන්සේට මහමෙවුනා උයනෙහි සාදවා පුදන ලද පළමු විහාරය කාල ප්‍රසාධ පිරිවෙන නැමති තිස්සාරාමයයි. මිහිඳු මහරහතන් වහන්සේ නන්දන වනයෙහි වැඩ සිටියදී අග්ගික්ඛන්දෝපම සූත්‍රයත් ආසිවිසෝපම සූත්‍රයත් වදාළසේක. දැන් අනුරාධපුරය මගපයලාභී ශ්‍රාවක උපාසක උපාසිකාවන්ගෙන් පිරුණු නගරයකි. අනුරාධපුරයෙහි මහා සීමාව පිහිටුවති. දිනක් බණ ඇසීමෙන් ලත් දහම් දැනුමෙන් යුතු රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගේ සමීපයේ හිඳගෙන මෙසේ ඇසුවේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මේ ලංකාද්වීපයෙහි පිහිටියේද? රජතුමනි, තවම නොපිහිටියේය. රජතුමනි, සංඝයාගේ විනය පිණිස උපකාරී වන උපෝසිත කර්මාදිය කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ නියමය පරිදි මෙහි සීමාවක් බැඳ යුත්තේය. එකල්හි බුදු සසුන පිහිටන්නේය. ඒ අනුව මිහිදු මහරහතන් වහන්සේ ලක්දිව පළමු සීමාව පිහිටුවන ලදී. අසිරිමත්ය දම් දෙසුම. ලක්දිවට වැඩමකොට පස්වන දවසේදී මිහිඳු මහරහතන් වහන්සේ නන්දන වනයට වැඩමකොට කච්චනීය සූත්‍රය වදාළ සේක. සයවැනි දවසෙහි ගෝමය පිණ්ඩූපම සූත්‍රය වදාළ සේක. සත්වැනි දවසෙහි දම්සක් පැවතුම් සූත්‍රය වදාළ සේක. සතියක් ඇතුළත අනුරාධපුරයෙහි මගඵලලාබී උපාසක උපාසිකාවෝ අටදහස් පන්සියයක් පිහි වූහ. ඒ අසරිමත් දහම් දෙසුමින් බුදු සසුන බැබලූ නිසාවෙන් නන්දනවනයට ජෝතිවනය යන නම ලැබුණි. ඇසල මස පුරපක්ෂයේ දහතුන් වෙනිදා අප මහරහතන් වහන්සේ අප්‍රමාද සූත්‍රයේ මුල් කොට දෙවන පෑතිස් රජුට දහම් දෙසූ සේක. මිහිඳු මාහිමියෝ යළි මිස්සක පව්වට වඩිති. මිහිඳු මහරහතන් වහන්සේ සංඝයා උදෙසා විහාරයක් කරවනු කැමැතිව අනුරපුරයෙන් නික්ම සෑගිරියට වැඩිසේක. රහතන් වහන්සේලා සෑගිරියට යන පාරෙන් වඩින බව ඇසූ දෙවන පැතිස් රජු දේවීන් වහන්සේලා දෙදෙනෙකුත් නංවාගෙන රථයට නැගී රහතන් වහන්සේලාගේ පියවර සටහන් ඔස්සේ පිටත් වූයේය. මිහිඳු මහරහතන් වහන්සේ නාග චතුක්ක නැමැති විලෙන් පැන් පහසු වී පර්වතයට නගින්නට සූදානම්ව වැඩහුන්සේක. රජතුමා රථයෙන් බැස රහතන් වහන්සේලාට ආදරයෙන් වන්දනා කොට සිටියේය. එකල්හි මිහිදු මහරහතන් වහන්සේ මෙසේ ඇසූ සේක. මහරජුනි දැන් ග්‍රීස්ම වේලාවයි. මෙසේ වෙහෙසට පත්වායේ කුමක් නිසාද. ස්වාමීනි ඔබ වහන්සේ මාහට අප්‍රමාදී බව ගැන දහම් දෙසූසේක. ආපසු තඹදිව වඩින්නට වද්ද කියා මාහට සැකයක් ඇතිවිය. මා ආයේ ඒ නිසාය. රජතුමනි අප මෙහි පැමිණියේ චේතිය පර්වතයෙහි වස්වසන්නට සිතාගෙනය. මෙසේ වදාළ මිහිඳු මහරහතන් වහන්සේ මහා වග්ගපාලීහි සඳහන් වස්තූපනායි කක්කන්දකය විස්තර කොට වස් වැසීම යනු කුමක්දයි දෙවන පෑතිස් රජුට පහදා දුන්සේක. ලක්දිව පළමුවෙන් සිංහල රහතන් වහන්සේලා පහළවන වගයි. වස් වැසීම පිළිබඳව මිහිඳු මාහිමියන් වදාළ දෙසුම ඇසූ දෙවන පෑතිස් රජුගේ නැගණියගේ පුත්‍රයා වන මහා අරිට්ට මහාමාත්‍යතුමා තම සොහයුරන් පනස් දෙනා සමග රජු ඉදිරියේ සිටගත්හ. රජුගෙන් අවසරගෙන එදිනෙම මිහිදු මහරහතන් වහන්සේ වෙතින් ගෞතම බුදු සසුනේ පැවිදි බව ලබා ගත්හ. අසිරියකි සසරහි රැස් කළ පින් නැති ඒ සියලු දෙනා කෙස් රැවුල් බා අවසන් වනවත් සමගම ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා බවට පත් වූහ. ඉතා සතුටට පත්දවන පැතිස් රජු හැට දෙනමක් භික්‍ෂූන් වහන්සේලා උදෙසා කන්තක නම් චෛත්‍යස්ථානය වටා ගල්ලෙන් හැටාටක වැඩකටයුතු ආරම්භ කළේය. ඇසලපුන් පොහෝදා දෙවන පැතිස් රජු ගල්ලෙන් විහාර පූජාව කළේය. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංඝයා විසින් සෑගිරියටත් තිස් දෙකක් වූ සීමා මාලකයන්ටත් කර්මවාක්‍ය කියවා සීමා සම්මත කරන ලදී. මහා අරිට්ඨයන් ප්‍රධාන උපසම්පදා අපේක්ෂක නවක භික්ෂූන්ගේ යහපත උදෙසා හැමට පෙර බඳින ලද තුම්බරු නම් සීමා මාලිකයේහිදී උපසම්පදාව ලබා දෙන ලදී. ඒ 60 දෙනමක් වූ සියලු රහතන් වහන්සේලා සෑගිරියෙහි වස් සමාදන් වී රජුහට ධර්මයෙන් සංග්‍රහ කොට වදාළසේක. මිහිඳු මහරහතන් වහන්සේ යලි දඹදිව වඩින්නට සූදානම් වෙති. ඒ භාග්‍යවතුන් වහන්සේව බැහැ දැකීම පිණිසයි. වස් කාලය අවසන් විය. සංඝයා විසින් වස් පවාරණය කරන ලද්දේය. ඉල්පුන් පොහෝ දින උදා විය. මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජු ඇමතූසේක. මහරජනි, අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බැහැ දැක වන්දනා කොට දැන් සෑහෙන කලක් ගත විය. මෙහිදී උන්වහන්සේව බැහැදැක වැඳ පුදා ගන්නට නැති හේයින් අපි අනාථවාසයකින් වාසය කරමු. දඹදිවයන්ටයි අදහස. ඇයි ස්වාමීනි ඔබ වහන්සේ වදාලේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ බව නොවේද? එසේය මහරජ අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළසේක. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බැහැ දැක්ක විට ජීවමාන භාග්‍යවතුන් වහන්සේ දැක්කා හා සමානය. මෑණවි ස්වාමීනි මට වැටහි ගියේ ධාතුන් වහන්සේලාට පූජා සත්කාර පිණිස ඔබ වහන්සේ ස්තූපයක් කරවීමට අදහස් කරන බවයි. ස්වාමීනි මං ස්තූපයක් කරන්නෙමි. ධාතුන් වහන්සේලා පිළිබඳව ඔබ වහන්සේලා දන්නාසේක්වා. සිරිලක් බිමට සර්වඥ ධාතුන් වහන්සේලා වැඩමවති. මිහිඳු මහරහතන් වහන්සේගේ මෙහෙයවීම පරිදි සුමන රහතන් වහන්සේ 이르දියෙන් තඹදිවට වැඩියහ. ධර්මාශෝක රජතුමා විසින් වන්දනාමාන කළ සර්වඥ බුද්ධ පාත්‍රයත් එම පාත්‍රය පුරවා උතුම් සර්වක්ෂ ධාතුන් වහන්සේලාත් ලක්දිවට පරිත්‍යාග කරන ලද්දාහ. සක්දෙව් රජු විසින් තමන් වන්දනාමාන කරමින් සිටි සර්වඥ දකුණු අකුධාතුන් වහන්සේ ලක්දිවට පරිත්‍යාග කරන ලද්දාහ. ඒ අකුධාතුන් වහන්සේ තැන්පත් කොට තූපාරාම ස්තූපය ඉදි වූයේය. සර්වඥ බුද්ධ පාත්‍රය සහිත සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කළසේක් මිස්සක පව්වේය. එනිසා මිස්සක පව්ව චේතියගිරි හෙවත් සෑගිරි යන නමින් හඳුන්වන ලද්දේය. තූපාරාමයේදී පෙළහැර දැක සිංහලයෝ තිස්දාහක් පැවිදි වෙති. තූපාරාම ධාතු නිදානය අසිරිමත්ය. දකුණු අකුධාතුන් වහන්සේ අහසට පැන නැගී ගිනි දිය විහිදුවමින් යමක මහා ප්‍රාතිහාර්ය දැක්වූසේක. මේ අසිරිමත් පෙළහරින් ප්‍රීතියටපත් දෙවන පෑතිස් රජුගේ බාල සොහොයුරකු වන මන්තාභය රාජපුත්‍රයා ඇතුළු පුරුෂයන් දස දහසක්ද තවත් ලක්වැසි කුලපුත්‍රයන් විසි දහසක්ද යන තිස් දහසක් සිංහලයෝ උතුම් බුදු සසුනෙහි පැවිදි බව ලබා ගත්හ. මිහිඳු මහරහතන් වහන්සේ නාගදීපය ගැන පවසන සේක. මිහිඳු මහරහතන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිරිලක් බිමට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව වැඩමවන සේක. ඒ ජයශ්‍රී මහා බෝධිශාඛාව මුලින්ම වැඩමවන්නේ මෙකල යාපනයෙහි දඹකොළ පටුනටය. ප්‍රාතිහාරය සහිතව බෝධීන් වහන්සේගේ වැඩවවීම දකින්නට දෙවන පෑතිස් රජුද මිහිදු මහරහතන් වහන්සේ අසල සිටියේය. එදින මිහිදු මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ගැනත් නාගදීපය ගැනත් සියලු විස්තර පවසා සිටිසේක. නාගදීපය වන්දනා කිරීම පිණිස සිංහලයන්ව පළමුවෙන්ම යොමු කරන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. අප අය අමතක නොකළ යුතුය. සිරිමහ බෝ අසිරිය දැක සිංහලයෝ රහත් ඵලය ලබති. අනේක ප්‍රාතිහාරයන්ගෙන් යුක්තව දෙව් මිනිසුන්ගෙන් පුද ලබමින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩිසේක. මහමෙවුනා උයනෙහි පිහිටි රජ මිදුලෙහි ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටෙන කල්හි දස දහසක් සිංහලයෝ මහබෝධිය දෙස බලමින් බුද්ධානුස්සතිය වැඩූහ. බුද්ධානුස්සතිය පාදක කොට සමත විදසුන් වඩා අරහත් ඵලයට පත්ව බුදු සසුනේ පැවිදි බව ලබාගත්හ. බෝධීන් වහන්සේගෙන් අංකුරයෝ පැනනගිති. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකා පහක් තිබුණේය. එයින් නැගෙනහිර ශාකාවෙන් ඉදී මෝරාගිය බෝ ඇටයක් එයින් ගිලිහෙද්දී මිහිදු මහරහතන් වහන්සේ එය ගෞරවයෙන් පිළිගෙන රජතුමාලවා රන් කටාරමෙහි රෝපණය කරවන ලදී. එසැනින් ඒ බෝ ඇටයෙන් අට අංකුරයක් පැන නැංගේය. සිවුරියන් උස බෝධීන් වහන්සේලා හටගත්සේක. ඒ බෝධීන් වහන්සේලා අටනම හඳුන්වන්නේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා කියාය. ලක්දිව අට තැනක ඒ බෝධීන් වහන්සේලා රෝපණය කරවීමට උපදෙස් දුන්සේක් මිහිඳු මහරහතන් වහන්සේය. ප්‍රධාන බෝධීන් වහන්සේගේ ඉතිරි ශාඛා සතරෙන්ද එක් ශාඛාවකින් එක් ඵලය බැගින් බෝ වැට සතරක් ලැබුණේය. ඒ එක් එක් ඇටයෙන් බෝධීන් වහන්සේලා අට නම බැගින් ලැබුණාහ. එහි බෝධීන් වහන්සේලා තිස් දෙනමකි. උන්වහන්සේලා හඳුන්වන්නේ දෙතිස් පල බෝධීන් වහන්සේලා නමිනි. ලක්දිව භික්‍ෂුණී සංඝයාද බිහිවෙයි. බෝධීන් වහන්සේ වැඩමවීමේදී සංගමිත්තා රහත් මෙහෙණින් වහන්සේද මෙහෙණ සංඝයා සමග වැඩියහ. ඒ මෙහෙණින් වහන්සේලා මුල්ව අනුලා දේවිය ප්‍රදාන 500ක් සිංහල උපාසිකාවෝ ගෞතම බුදුසසුනේහි භික්ෂුණී සංඝයා වෙතින් පැවිද්ද ලබා ගත්හ. අරිට්ඨ රාජපුත්‍රයා පැවිදි වෙයි. එමෙන්ම අරිට්ඨ රාජපුත්‍රයාද 500ක් සිංහලයන් සමග මිහිදු මහරහතන් වහන්සේ වෙතින් පැවිදිව උතුම් අර්හත්වයට පත්වෙති. දැන් බුදුරජාණන් වහන්සේගේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසෙන් සමලංකෘතව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ආසිරි ලබමින් තූපාරාම සෑරජුන්ගෙන් ආසිරි ලබමින් ලක්තිව පුරා බෝ සිසිල හමමින් ගෞතම බුදු සසුන බබලයි. ලක්දිව යොදුනෙන් යොදුන ධාතු ස්තූප ඉදිවෙයි. දෙවන පෑතිස් රජු ලක්දිව පුරා ස්තූප ඉදි කරන්නට කැමති වෙයි. ධර්මාශෝක රජුගෙන් ලද සර්වඥ ධාතුන් වහන්සේලා මිහිඳු මහරහතන් වහන්සේගේ අවසරය පරිදි ලක්දිව පුරා ධාතු චෛත්‍ය ඉදිකොට තැන්පත් කරන ලද්දාහ. අප භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳූ සර්වඥ බුද්ධ පාත්‍රය රාජමාලිගයේම පූජ්‍ය වස්තුවක් විය. මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් පැවිදි බව ලැබූ ක්ෂත්‍රීය වංශික අරිට්ට රාජපුත්‍රයා ප්‍රධාන කුමාරවරුන් පැවිදිව වාසය කළ තැන ඉසුරුමුණිය නමින් ප්‍රසිද්ධ විය. වෙළඳ කොළයෙන් පැවිදි වූ 500ක් දෙනා වහන්සේ වාසය කළ විහාරය වෙස්සගිරිය නමින් ප්‍රසිද්ධ විය. පසු වදන. ලංකා දීපප්පසාධක වූ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රයානෝය. අප කෙරෙහි දැක් වූ කරුණාව නිසාවෙන් උන්වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ සමානයහ. සිය නිකලෙස් හදමඩල නැමැති දියමන්ති මංජුසාවෙහි පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ නැමැති සිංහතල රඳවාගෙන ලක්දිවට වැඩම කළසේක. උන්වහන්සේගේ නිකලෙස් හදමඩලින් තරාගෙන වැඩි උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් ලක්වැසි පුණ්‍යවන්තයෝ මහරහතන් වහන්සේලා බවට පත් වූසේක. දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය ලක්වැසියන්ගේ ශාසන මාතෘ උන්වහන්සේය. විමුක්ති සිත් පෝෂණය කළ පීතෘ උන්වහන්සේය. අපගේ මිහිදු මහරහතන් වහන්සේ මෙහි වැඩම නොකරන්නට අප තවමත් දීන මිනිසුන්ය. අනක් ගුණක් නොමැති ම්ලේච්ච ජාතියක් වන්නට සිට සිංහලයා ලොවෙහි උතුම්ම ආර්ය ජාතිය බවට පත්කළෝ උන්වහන්සේමය. දෙවනි පැහැතිස් මහරජුන්ගේ මුතුන් මිත්තන්ගේ පරපුර වනාහි යකුන් යකිනියන් සමග කෙළිදෙලෙන් ගත කළ පිරිසකි. ඇත්තෙන්ම ලක්දිව යක්ෂද්වීපයක් කළෝ ඔවුහුය. එනමුදු අප අඩබුදු මිහිඳු මහරහතන් වහන්සේ එකී යක්පුරය දම් සුවඳ හමන ධර්මද්වීපයක් කළෝය. ගෞතම බුදුරජුන්ගේ දහම් ගබඩාව කළෝය. ලක්දිව පැවති යක්ෂ විලාපය සාධනාදයෙන් සෝදාහලසේක. ගස් ගල් පර්වත යකුන් යකිනියන් ඇදහීම නැමැති මිත්‍යා දෘෂ්ටික අන්ධකාරය දුරු කළ රිවි මඩල වනාහි අපගේ මිහිඳු මහරහතන් වහන්සේමය. මේ ලක්දිව සසුන් කෙත වැපුරු උන්වහන්සේ ලක් බුදු සසුන එකලු කළ පහන් රුක වූසේක. හෙළ වැසියන්ගේ සැබෑම විමුක්තිදායකයානෝ උන්වහන්සේය. බෝපත් ලෙලදී හමා යන සුළංග්‍රැලි ලක්වැසියන්ගේ සෝ තැවුල් සන් සිඳ වූහ. අවිද්‍යාවෙන් තෙත්ව දුකින් බර වූ දෙනෙත් මහා ස්තූප නැමැති අඳුනින් සිහිල් කළසේක. ලක්වැසියන්ගේ දුක්ගිනි නිවූ මිහින්තලාවෙන් ගැලූ සිහිලැල් දහම් නදිය උන්වහන්සේමය. මිහින්තලාවෙන් පෑයූ කෙලෙස් විඩා නිවලන පොසොන් පුන් සඳ උන්වහන්සේය. අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ඉතා අපූර්ව වූ සදහම් නගරයත් සිරිලක් බිමෙහි නිර්මාණය කළසේක. ලංකා ප්‍රසාදන ගුණේන ව්‍යාකතෝසෝ ලංකා හිතාය මුනිනා සයිතේන අන්තේ. ලංකාය සත්තු සදිසෝ හිත හේතු තස්සා ලංකාමරූහි මහිතෝ බිනිසීදි තත්තාතිී. ලක්දිව කෙරෙහි හිතානුකම්පිත වූ අපගේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ විසින් පිරිනිවන් පානා මොහොතෙහි සල් රුක්ස්තවනෙහි සැතපී සිට ලංකා දීපප්පසාධක ගුණයෙන් හෙබි මිහිඳු මහරහතන් වහන්සේ ගැන අනාවැකියක් වදාළසේක. ලංකාවට ශාස්තෘන් වහන්සේ නමක් බඳු අප මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසි දෙවියන්ගෙන් පිදුම් ලබමින් ලංකාවෙහි යහපත උදෙසා වැඩම කළසේක. ගෞතම බුදුසසුන සිරිලක බබලයි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ මිස්සක පව්ව මිහිඳු තලාව හෙවත් මිහින්තලේ නමින් ප්‍රසිද්ධ විය. ඒ සෑගිරියෙහි උන්වහන්සේ වැඩ සිටි තැන මිහිඳු ගුහාව නම් වේ. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකොට මුල් වසරෙහි මහමෙවුනා උයනෙහි කරවන ලද්දේ මහා විහාරයයි. දෙවනුව කරවන ලද්දේ මිහින්තලේ සෑගිරියයි. තුන් වෙනුව කරවන ලද්දේ තූපාරාමයයි. සතර වෙනුව කරවන ලද්දේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටුවාලීමයි. පස් වෙනුව කරවන ලද්දේ රුවන්වැලි මහසෑයේ විස්තරය සඳහන් කොට ගල් ටැඹ පිහිටුවීමයි. එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රීවාධාතුන් වහන්සේගේ පිහිටුවීමද සිදුවිය. සයවැනිව කරවන ලද්දේ ඉසුරුමුණි විහාරයයි. සත්වැනිව කරවන ලද්දේ තිසාවැවයි. අටවැනිව කරවන ලද්දේ පටමක චේතියයි. නවවැනිව කරවන ලද්දේ වෙස්සගිරි විහාරයයි. මිහිඳු මහරහතන් වහන්සේ සංඝ පිරිස බිහිකොට පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන ත්‍රිවිධ බුද්ධ ශාසනය මනාකොට බැබළ වූසේක. ත්‍රිපිටක ධර්මය කටපාඩම් කර වූසේක. එහි අරුත් හෙළබසින් පවසා අටුවා කළසේක. බානක පරම්පරා බිහි කළසේක. අරිට්ට රහතන් වහන්සේ ප්‍රධාන ලක්තිව පහළ වූ භික්‍ෂූන් වහන්සේලා ලවා තූපාරාම සෑමලුවේ විනය සංගායනාවක් කර වූ සේක. අහෝ මොනතරම් අසිරිමත්ද. මිහිඳු මහරහතන් වහන්සේ මඟ පෙන්වීම හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිව්වනක් ශ්‍රාවක පිරිසට ධර්මයේ හැසිරෙන්නට නිසි පතිරි උපදේශවාසයක් මෙසිරිලක බිහිවිය. ධර්මාශෝක නිරිඳුන් විසින් එවන ලද ශිල්පීන්ගේ උපකාරයෙන් නව විහාර කර්මාන්තද සිදුවිය. දෙවන පෑතිස් රජුගේ රාජ්‍ය කාලය 40 වසරකි. මිහිඳු මහරහතන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීම රජුගේ අභාවය සිදුවිය. ගෞතම බුදුසසුන සිරිලක් වාසීන්ට දායාද කිරීම පිණිස දෙවන පෑතිස් රජු විසින් දක්වන ලද අනුග්‍රහය වචනයෙන් වර්ණනා කොට අවසන් නොකළ හැකි තරම් අසිරිමත්ය. රජුගෙන් පසු රජකම උදෙසා රාජපුත්‍රයෙකු නොසිටි හෙයින් සිය මලනුවන් වන උත්තිය රාජපුත්‍රයා රජ බවට පැමිණියේය. සිරිලක එළිය කළ හිරු මඩල බැසයයි. එකල්හි උත්තිය රජු රාජාභිෂේකය ලැබ අටවෙනි වසරය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේට වයස අසූවකි. උපසම්පදාවෙන් සැටවසක් ගත කළේය. එකල්හි මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩහුන්සේක. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව පසක් කරමින් පහන් සිලක් නිවී යන ලෙසින් අපගේ පරම කල්යාණ මිත්‍ර වූ සිංහලයාගේ මහා ආධ්‍යාත්ම ගුරුවරයාණන් වහන්සේ වූ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවී ගියසේක. ඒ වප් මාසයේ පුරපක්ෂයේ අටවක දවසයි. ඒ නිසා වප් මාසයේ පුර අටවක දවස එකල සිංහලයෝ හැඳින්වූ වාහු ශ්‍රී මිහිඳු පුර අටවක නමිනි. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහයට පූජා පවත්වති. මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ඇසූ උත්තිය රජු සෝකහුලින් පහර කන ලද්දේය. මිහින්තලේ සෑගිරියට ගොස් මහරහතන් වහන්සේගේ නිසල ශ්‍රී දේහයට වන්දනා කොට උන්වහන්සේගේ ගුණ ගායනා කරමින් හඬා වැළපුණේය. රන් දෙනක සුවඳ තෙල් පුරවා මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය එහි තැන්පත් කරන ලද්දේය. ඒ දෙන හොඳින් වසා රන් කුළුගයක් මත තබවා සාදුනාද පවත්වමින් අනුරාධපුරයට වඩමවාගෙන එන ලද්දේය. අනුරාධපුර නගරය අලංකාරයෙන් සරසන ලද්දේය. තොරන් බන්ධවන ලද්දේය. දජ පතාක ඔසවන ලද්දේය. මල් මාලාවන්ගෙන් සරසන ලද්දේය. පුන් කලස්තබ්බ වන ලද්දේය. අනුබුදුමා හිමියන් වහන්සේගේ ශ්‍රී දේහය බැහැ දකින්නට පංච මහා ගංගාවන් ගලන සෙයින් ලක්දිවින් ජන ගංගාව ගලා ආවේය. ජනයාගේ නිතින් ගැලූ කඳුලින් අනුරාධපුර නගරය තෙමී ගියේය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය පංචම්බ මාලකයේහි කෝටාගාරයක තැන්පත් කරවා සත් දිනක් පූජෝපහාර පවත්වන ලද්දේය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරති. අනුරාධපුරයෙන් නැගිනහිර දිසාවෙහි බද්ධමාලක නම් තැන සඳුන් දරින් චිතකයක් කරවන ලද්දේය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය රැගෙන තූපාරාම සෑයද පැදකුණු කරමින් එතැනට වඩමවාගෙන ඇවිත් ඒ සිත්කලු චිතකයෙහි කූටාගාරය තැන්පත් කර වූයේය. සිංහල රහතන් වහන්සේලාද සිංහල රහත් භික්‍ෂුණී වහන්සේලාද ධර්ම සංවේගය සිහිකරමින් අනිත්‍ය ප්‍රතිසංයුක්ත වූ සම්බුද්ධ දේශනාවන් සජ්ජායනා කළසේක. මගඵල නොලත් භික්‍ෂූන් වහන්සේලාද භික්‍ෂුණීන් වහන්සේලාද හඬා වැලපෙමින් මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කියන්නට පටන් ගත්හ. මගඵලලාබී උපාසක උපාසිකාවෝ ධර්ම සංවේගයෙන් බලා සිටියහ. අවශේෂ උපාසක උපාසිකාවෝ චණ්ඩ මාරුතයෙන් ඇදහැලෙන වෘක්ෂයන් පරිද්දෙන් සෝකහුලින් පහර කන ලදුව හඬා වැළපෙමින් ඇද වැටුණාහ. අහසින් මල් වරුසා ඇදහැලුණේය. ලක්වැසි දෙවියන්ගේ සෝකීරාවය සියල්ලන්ටම අසන්නට ලැබුණේය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහයට ගිනි දල්වන ලදුව අනිත්‍ය ධර්මය පසක් කරමින් ගිනි ඇවිල ගියේය. මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට එතැන චෛත්‍යයක් කරවන ලදී. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානයට ගෞරව කිරීම පිණිස ඉසි භූමංගන යන නම තබන ලදී.